සියලු දෙනාටම තිරුවන් සරණයි අපි අවශ්‍යරුවේ සතිವಾರයේ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ධර්ම සාකච්ඡා සාකච්ඡා බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා කියනවා කෙසේ නමුත් මම සාදරයෙන් ඉල්ලා සිටිනවා වෙනත් ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා සාකච්ඡා වෙන අතරතුර ගරුතර ස්වාමීන් වහන්සේ පළමුව සමතේ වඩා ආනාපාන සති භාවනා කිරීමෙන් සිත තැන්පත් වේ. සමතේ සඳහා බුද්ධානුස්සති, බුදු නවගුණද, අනිත්‍ය භාවනාවද, මෛත්‍රී භාවනාවද ක්‍රමී විට සිත තැන්පත් වෙන බැවින් ආනාපාන භාවනාව වඩමි. මේ නිවැරදිදයි කරුණාකර පහදා දෙන්න. මූලික ප්‍රකාශනය නම් හරි නමුත් මේ නවගුණ භාවනාව අනිත්‍ය භාවනාව කියන්නේ සමතයක් නෙවෙයි, ඒක විපස්සනාවක්. ඉතින් සමත භාවනාව වශයෙන් අපිට තියෙන්නේ චතුරාර්යක භාවනාව බුද්ධානුස්සති මෛත්‍රී භාවනාව අසුභ මරණ සති කියන කොටස්. ඒ නිසා මේ සමත භාවනාවක් වශයෙන් නම් කරලා තියෙනවා නම් අනිත්‍ය භාවනාව වැටෙන්නේ නැහැ කියන එක විතරයි මම සකස් කරන්න තියෙන්නේ. කිසිම ප්‍රයෝජනීය සඳහා ඉක්තන්පත් වීමක් වෙනවා නම් මේ ක්‍රමයේ කරගෙන ගියට කමක් නැහැ. හැබැයි පුළුවන් තරම් ඉක්මනටම මේ දක්ෂම ක්‍රමයකින් හිත තැම්පත් කරගෙන ආනාපාන දෙමීමේ තමයි අපිට ඒ අර ඉඳ ගන්නකොටම තියෙන කායික ශක්තිය ශෛක්‍යික ශක්තිය ආනාපාන සඳහා මේ ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ ඉක්මනටම ගියොත්. ඊගාව ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපවාසයෙන් කරන ලද විදර්ශනා භාවනාන දේශන ශ්‍රෝණී කෙලිමි. එහි එක් දේශනාක භාවනාවේදී මෙනෙහි කරන තාක්කල් මම නැති වගේ පේන්ටෝ නැහැ කියලා තේනෙමේ තාදුත්තත් විස්තර කරන මේ ඉතා යටහත් ඉඳලා සිටීමේ ඇත්තටම මෙනෙහි කිරීම කරන තාක්කල් මමෙක් නැති නැති වගේ පේන්න ඕන කියන එක අත්‍ය විශ්වරෝණය කරන ප්‍රකාශය තමයි. මොකද අපි මාළුපුත්තු සූත්‍ර වගේ සූත්‍ර වගේ ගන්නකොට රූපයක් දකින්නකොට සද්දයක් අහනකොට සතියෙන් තොරනම් රූපන් විශ්වාස සතිය මුට්ටා පිය නිමිත්තක් මනසකරෝති කියලා දකින්න රූපයත් එක්ක එක්ක ප්‍රිය භාවය එක්ක අප්‍රිය භාවය ඇති වෙනවා. නමුත් මේ වෙලාවේදී මෙනෙහි කිරීම කරනවා නම් දකින්න දකින්න හරි බලනවා බලනවා කියලා හරි ඒ මෙනෙහි කිරීම කරන නිසා ඒ බලන දේ පිළිබඳව තණ්හා වශයෙන් ප්‍රේමනාප බව මාන වශයෙන් හෝ ditthi වශයෙන් ප්‍රපංච කරන තියෙන ඉඩ අඩු නිසා මෙනෙහි නොකරන තාක්කල් මම යගේ මමෙක් ඉන්න බවට එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක ditthi පහළ වෙන්න ඉඩ තියෙනවා මෙනෙහි කරනවා නම් ඒ බවට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට භාවනාවේ ධර්මා ධර්මයේ ධර්මා ධර්මතාවයේ තේරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒකට ස්වභාවයෙන් ගියොත් වටන ප්‍රපංච මාර්ගයට එහෙම නැත්නම් කෙලස් මුල් වලට ඉඩ නොතබලා හරි පැත්තට දැමීමට කරන ප්‍රයත්නයක් තමයි මෙනෙහි කිරීම. ඒ නිසා මම තණ්හාමාන දිට්ඨි කියන තුන් ආකාරයේ මොකක් හෝ කඩන්න ඕනේ, සකස් කරගන්න ඕනේ, මේ මේචල් කරගන්න ඕනේ, ආණ්ඩු මට්ටු කරන්න ඕනේ කියන හැඟීම තියෙන කෙනාට විතරයි මෙනෙහි කිරීමේ වටිනාකම තේරෙන්නේ. එතකොට මම නැති, තණ්හාව නැති, මානෙ නැති, දික්ක නැති පැත්තකට යොමුවක් ගන්න පුළුවන්. ඒක නිසා ආරම්භයේදී මෙනෙහි කරන තාක්කල් තණ්හා මාන දික්ක නැති බව පේන්න ඕනේ කියලා කියවනම් හරි. මමෙක් නැති බව පේන්න ඕන කියන එක නෙවෙයි. තණ්හා මාන දික්ක නැති බව පේන්න ඕන කියනවනම් මෙනෙහි කිරීම කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මෙනෙහි කිරීම ඒ සඳහා ගන්න උපක්‍රමයක්. භාවනා ආයුධයක් ක්‍රමවේදයක් කියලා තමයි මෙනෙහි කරන්නේ මේ මතක් කරගන්න. ඇත්තම සංස්කාරයක් තියෙනවා. ඒක ඒක සර්වචනාංශේ සඳහන් කරනවා සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී කියන මේකේ සම්මා සංකප්පේ වැඩ කරනවානේ. මෙනෙහි කිරීම වැඩ කරනවා. ඒක ඉතින් සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මේ ආගස්ඨාංග මාර්ගය සංස්කාරය තමයි. නමුත් මගේ සම්මා මේ සර්වඥතාඥායට අහු වෙන අඩුම සංස්කාරය තමයි මේ කියන්නේ. නිසා සංස්කාරයක්මයි. එතන චේතනාවක් තියෙනවා මේ සම්මා සංකප්පයක් තියෙනවා. සංස්කාරය නම් සංස්කාර පාවිච්චි කරන සංස්කාර අඩු කිරීමේ අදහස. කියන සංස්කාර තව තවත් ගෙවා දැමීමේ පාවිච්චි කරන නිසා මමෙක් ඉන්න තාක්කල් මෙනෙහි කිරීම ගොරෝසුවට ප්‍රතික්ෂේප වෙනවා මෙනේ කරන්න නම් සයන ආශ්‍රය මේ ආයාසයක් ගන්න ඕනේ. ඒක සංස්කාරය තමයි. නමුත් මේ සංස්කාරය සංස්කාර නැති කිරීම සඳහා ගන්න ප්‍රයත්නයක් නිසා මේක භාවනා උපක්‍රමයක්. එහෙම නැත්නම් උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. ගරු ස්වාමීන් වහන්සේ මට ආස්වාදයේ සංසිද්ධි සිටිනේ තද කකුලේ වේදනාවක් හටගන්න. ඒකට මම මේ මිනී කර සිට විවසා ගන්න බැරි වෙන්න ඉරියව් මාර්ග ක්‍රමයේ ඒකෙකින්ම සුදුසුද? ඒ වේදනාවේ හැටියට මේ වගේ අපි සමාහරලාට පොඩි පොඩි මේ සකස් කිරීම වේදනාවට ප්‍රචාර දක්වීම් කරනවා කරලා ප්‍රතිචාරේ හරි ගියා නම් අපිට නැවත සංසිද්ධ ඥානපාන යන්න පුළුවන්කම ලැබෙනවා නම් අපි දිනු. නමුත් ආයත් වේදනාව වෙනවා නම් නැත්නම් වේදනාවට තරහ එනවා නම් එහෙම නැත්නම් ආනපානට යන්න නැතුව දිගින් දිගට හිත පිට යනවා නම් අපි ගත ප්‍රයත්නේ සාර්ථක වෙලා නැහැ. ඒ නිසා ප්‍රයත්නය කරන්න ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ මම මේ ප්‍රයත්නය කරලා නැවතත් සංසිද්ධිමින් පවතින හෝ සංසිද්ධිච්ච ආනාපානට යනවා කියන අදිෂ්ඨානින් කරලා වේදනාව යටපත් කරගත්තා නම් ඒකේ වාසියක් තියෙනවා. ඒක ප්‍රයෝජනෙයි සලකලා කරන වැඩක් කියලා මේ සතුට වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වේදනාන පස්සනාව චිත්තාන පස්සනාව ගෙවන් කොට එක්තරා ප්‍රදේශයකට පැමිණ ඇති බව හැඟේ. මේ අසති සුළු වේලාවක් ආනාපානෙ හොඳින් පේන අතර ක්ෂණික වේ නැතිවි නාම රූප ධාතු ගුණහ සුඛ වේදනා වැනි දේවල් මේ මතුවේ. මේ ටික මාර්ගින් මාර්ගයට සිදුවේ. සති සමාධියේ බලවත්ව පවති ශරීරය නොදැනියයි. ශරීරයේ සැලවීමටවත් නොසිතේ. ඇස්සරියත් ශරීරයේ සැලවීමට නොහැකිසේ ගල් වී ඇති බව දැනි. මේ අවස්ථාව ගැන පැහැදිලි කිරීමක් කරන මේ කරුණාවෙන් ඉල්ලා සිටිමි. වාන්සිට තෙරුවන් සරණයි. ඇත්තටම මේක මේ ස්ථිර අවස්ථාවක් නෙවෙයි. අපිට කියන්න බෑ මම මගේ වේදනාව මේ භාවනා දැන් වේදනාව ප්‍රශ්න ඉවර කරා චිත්තානුපස්සනා ගෙවන් කෙරුවා කියලා. හැම පරියන්කයකදී මේක වෙන්නේ. වෙමින් වෙමින් වෙමින් පන්නරේ ලබන්න ඕනේ. ඒක නිසා මේ අවස්ථාවට ආවට පස්සේ ඒ භාවනා විසින් භාවනා කරන නිසා කලබල කරන්න අරකයි නිසින්ින්ද භාවනා කිරීම සඳහා සතිය සමාධිය දෙක අනවරතින් බාධාකින් තොරව පවතින බවට අනුග්‍රහ කරනවා. කල්පනා කරන්නත් එපා ඊගාට මොකක්ද කරන්න ඕන කියලා හිතන්නත් එපා දැන් භවනාශි භාවනා ගෙනියන තැනට ඇවිල්ලා තියෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් බයිසිකලයක් පදින්න පුරුදු වෙන කෙනෙක් දැන් වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියන ගැම්ම අරගෙන තියෙනවා බයිසිකලෙ ඉස්සර වගේ කකුල් බිම තියා තියා බැලන්ස් කරන්න ඕනේ බැල මේ පදින්න පුළුවන් ගැම්ම ඇති කරගෙන තියෙනවා ඒ වෙලාවට ඉතින් ගමන කරගන්න එකයි තියෙන්නේ ඉදිරියට යන්න ගත්ත සමබර භාවය කඩා ගන්න නැතුව ඉදිරියට යන එක තමයි කරන්න ඕනේ. ඒක මේ මේ ඉන්න தත්ත්වයේ පිළිබඳ විස්තර කිරීම ඇත්තටම මේ ප්‍රයෝජනේ සලකලා කලියුත්තක් නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ මේක ස්ථිර தත්ත්වයක් නෙමෙයි. නැවත නැතේ. නැවත නැතු පැමිණීම සඳහා අනුග්‍රහ කරන්න කියන ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේදනා වර්ග 108ක් ඇති බව සර්වචනාංශේ බහුවචනීය සූත්‍රය සඳහන් කළ බව මා ආසයත. හේත්ම ආબોධ කරත්තේ ප්‍රධාන වශයෙන් සැප දුක ආ දුක්ඛම සුඛ වේදනා ගැන පමණි. භවනා කිරීමේදී ධ්‍යාන සමාපත්‍ය ආදී ශීල වින්දනයන් හිවත් වේදනාවන් ඉක්මවා චිත්ත පාරිශුද්ධිය ඇති කරගත් අවස්ථාවේදී සංඥා වේදිත <clears throat> නිරෝධ සමාපත්‍ය සත්‍යන්නේ කෙසේදයි පැහැදිලි කර දෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මටත් තරම් දෙන්න පුළුවන් නම් කායින් හරි මාත් කිල්ලා හිටනවා. ඉතින් කිල්ලවට හම්බ වෙන්නේ නැහැ. ඒක නිරුද්ධ සමපatti කියලා කියන්නේ එහෙම කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි අවශ්‍ය පහසුකම් ලැබුණාට පස්සේ ඊට වෙන එකක් කියලායි දීලා තියෙන්නේ. ඒ නිසා ඒක මේ ක්‍රමවේදයක්වත් මොකක්වත් කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඒ සුදුසු මේ හේතු කරුණු සම්පාදනය වෙනකොට සංඥා වේද නිරෝධයටපත් වෙනවා. ඒක එහෙම මේ ආනාපාන සතිය වන්නේ නැටි ප්‍රථම ධානය ද්විතිය ධානය වගේ ක්‍රමවේදයක් පේන්නේ හැබැයි කරගෙන කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? ඒකට සුදුසු මානසික පසුබිම සකස් වෙනවා. සකස් වුණාට පස්සේ ඒ සමාපත්තිය සමවැදීම සිදු වෙනවා. ඉතින් එහෙම නැතුව මේ මට මේ ඒ තරමට කියලා දීම තරම් දක්ෂකමක් හෝ අත්දැකීමක් ඇත්තේ නැහැ. මට පැහැදිලිව කීතයි සතිය වඩ아가න යන්න අනිවාර්යයෙන්ම දවසින් දවස අපි එකට ලං වෙනවා කියන කරක් යනවා. ආනාපාන සති භාවනාවකින් සිටේ ඒකාග්‍රතාවයේ දක්වා සමාධිය දියුණු වූ විට ලැබෙන ප්‍රතිභාග නිමිත්ත උපයෝග කරගෙන සිත අනිදසන විඥාන ලබා ගන්නාතේ දියුණු කළ හැකිද කෙසේද ඔබ වහන්සේට මේ දේශනා කර පැහැදිලි කිරීම හේතුවෙන් නිවන් සුවපත් වේවා. මේකෙදිත් එහෙමයි ඒ අපි එල්ලයක් තියෙන්න ඕනේ ඇත්තමයි. එල්ලයක් තිබුණාට අපිට තමයි පියවරක් පාසක් ශිරීපාද පද්මයට පත් වෙන බව දන්නවනම් ජීවු කළ හැකිද කියන සැකේ වඩා ගන්න යන්න එපා. එහෙම නැත්නම් මේ ආනාපාන සති භාවනාදිගේ හිත ඒකාග්‍රතාවය සමාධිය තියෙනවනම් නිවන් ලබන්න පුළුවන්ද කියන එක සැකේ කරනවා නම් Taman විශ්ීම Tamanගේ මල්ලට ජරා දෙයක් දාගත්තා වගේ. මේිට වෙනම කරන්න තියෙන්නේ මේිට විදිහ සද්ධාාවක් ඇති කර ගන්න ඕනේ. අඩු ගන්න ආනාපාන සතියවත් වඩා ගන්න පුළුවන් නම් මම දැන් මේ ඇති මත ප්‍රමාණය ඇති කියලා යනවා මිසක් මේක කරපුවාම ඔච්චරෝ කියන දේවල් ලැබෙයිද කියන මේක සැකයේ විචිකිච්ඡා නීවරණයක් වැඩ කරනවා. නෑ උනන්දු කරවන්න එපා. ආනාපාන සතිය වුණත් වඩා ගන්න හම්බෙච්ච ලොකු දෙයක් මම කොහොමද ඒක දිනු කරන්නේ කියලා බැලුවොත් ඉතින් සර්වචනාංශයේ විශ්වාසය මේ ප්‍රකාශානුව ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි යන්නේ ආනිදස්ස විඥානකේ නිවන පැත්තට තමයි. ඒ නිසා අපිට පියවරක් පාසා මේ දැනගත්තත් නොදැනගත්තත් පද්මයට ලං වෙනවා කියන විශ්වාසයයි ඇති කරගන්න. අවසර ස්වාමීන් වහන්සේ දස පරිබෝධලින් ගී භාවනාන් යෝගියා බේරෙන හැටි පහදා දෙන්නේ. ඒක මේකේ මේ පුදුම ආරස්සාවක් පුදුම ආස් මේ මේ මොකද්ද මේ අයිතිවාසිකමක් ඉල්ලා හිටන මේ ගීකම රැකලා දෙන්නේ කියලා මට බෑ මම මේක බැලක් නෑ කියලා කියන්නේ. එහෙම ගීකම රකින්න අයිතිවාසිකමක් ඉල්ලන්න බෑ. මුකුටේ. ගී භාවනා නියෝගය බේරෙන්නේ නැහැ. ගී භාවනා නියෝගමක බෑ වේවා කියලා කියන්න පුළුවන්. ඕක තියෙනකන් කැඳිරිල්ල. ඕක තියෙනකන් මේ අසුචි හොදලා අහන මේක මැණික් කොයි වෙලාවද හම්බෙන්නේ. කොච්චර හේතුවත් ඔය අසුචි අසුචිම තමයි. ඒ නිසා මට කවදද ගීක මත ඇලලා දාන්න ලැබෙන්නේ කියලා හිතා ගන්නවා නැත්නම් කවදද මගේ හිත පැවිදි කරන්න පුළුවන් වෙන්නේ. කවදද මට නිස්සරණ අධ්‍යාසයක් ඇති වෙන්නේ කියන මිසක්ක මේ ගී භාවනානුයෝගිකව මහා ලොකු උටුණක් විදිහට සලකන්නේ. සැලකුවොත් කැළවෙන්න වෙන්නේ. ගීව හිතිය පැවිද්දෙක් වගේ කල්පනා කරා. රහත් වුණා වගේ කල්පනා කරන්න එතකොට පැවිදිලා ගීව හිතියත් පැවිදි. ඒ නිසා මේ ගීකව මහා ලොකු දෙයක් විදිහට හිතන්න එපා. ලැජ්ජ වෙනයි ලැජ්ජ වෙන්නයි තියෙන්නේ. මොකද කරන්නේ ඉපදෙනකොට හැම කෙනාම ලංක ඔච්චර 84000ක් රහතන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. අවුරුදු 2600ක් ගත වෙලා තියෙන කිසිම කෙනෙක් පැවිදිලා ඉපදිලා නැහැ. ඉපදෙන්නේ ජීවම තමයි. ඒක හැපදිලා අතහැරපු එකයි මේකේ දක්ෂකම. කිසිම තැනක මේ ගීකම රකින්න බුදුසෙන්තු උනන්දු කරලා නැහැ. හැබැයි ගීකම නිඳ කරන්නත් බෑ. මොකද කොහොම කරොත් උපදින්නේ ගීයේ කසේ නායිට පස්සේ අතාරින එකයි ඒ නිසා දසෝපක්ෂේෂ නැති කරන මිසක ගීකම රැකගෙන කරන හැටි කරන්න ගියොත් එතකොට මේ හරස්සුරස් වෙනවා. කර්තෘ ස්වාමීන් වහන්සේ මාමේ ළඟදී මගුල විතර කී වෙලාවේදී අන්ද පළඳ සිටින සීල පුත්කලයන් දිහා බලද්දී මේ සියල්ල ඇටකොඩවල් පේන පේන තැන වශයෙන් මට පේනවා. ඒ වගේම මල්විදි සංදර්ශනයක් ඇහැට ගැටි ගැටි ඇති වෙන නැති වෙන හැටි දැක්කත් ලැබුණා. ඒ වෙලාවේදී මට විදර්ශනා කරගන්න ලැබීම සතුටු වුණත් ඒ සිතින් විදර්ශනාවට නැගුණා. ඒ වෙලාවේදී මට විදර්ශනා කරගන්න ලැබීම සතුටක් වුණත් ඒ සිතින් විදර්ශනාවට නැගුණා හිතින්ම නැතුව ඒ හිතින් නැවත නැතිව ගියා නේද කියලා විපස්සනාම දන්නා ඒක නැතුව ගියා මේ පිළිබඳව කරුණු විස්තර කර දෙන්නේ ඉතින් මේක අපිට තියෙන්නේ කොඩි ගහයට හිටියත්, ගෙන්ද කම්පලෙ හිටියත් ලැබෙන අවස්ථාවේ හැටියට භාවනාවට නංවන එකයි. හැබැයි ප්‍රාර්ථනා කරන්නේ ඊට පස්සේ මරුගෙදරට යන්න දෙන්න බීවා. මේ තියෙන මංගල කාරණාවල කිසිම මංගලයක් නැහැ. ඉතින් ඒක නිසා මේ ගෙදර ඉඳගෙන හිටියා නම් ඔච්චර මඟුල් වෙටි යනම නැති වුණාට ඕචිකම තමයි වෙන්නේ. ඒ කියන්නේ අපේ අංශු පරමාංශු පරමාණු වල බැලුවොත් මූලික ශක්තිය වල බැලුවොත් ඒ වගේ කිසිම වෙලාවක මකුල් ගෙදරකට කොහේ කියද කියලා වෙනසක් මේ ක්‍රියාකාරීත්වයේ සමාකාරව සිදුවේ. කොතන ගිහිල්ලා බැලුවත් දකින්නේ Tamange තියෙන ඒ ශක්ති එහෙම නැත්නම් ඒ ක්‍රියාශක්තිය තමයි ඒ ක්‍රියාශක්තිය දැකීමට නිමිති වෙනස් අපි ගත්තොත් මේ අනිච්ඡානුපස්සනාව අනිච්ච ලක්ෂණය අනිච්ච පස්සන ඥාන අනිච්ච ලක්ෂණ වෙනස් වෙනවා මල්ලෙඩිය පුරනවාද වතු භාජයක් විසිකරන විසිරිය යන හැටි ඒක කාණිච්ච ලක්ෂණ පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා අනිත්‍යතාවය කියන එකක් බැලුවත් නැතත් ලෝකෙ හැමදාම තියෙනවා අපි එක එකන දකින්නේ එක එක සංඥානුව ඒක නිසා ඒ සංඥාවල් සමහර වෙලාවට කැපී පෙනෙන මට්ටමට හැම වෙලාවෙදීම හැම ධාතුවක්ම ඒකේ අනිත්‍යතාවයේ මුරගාමි කියාපාමින් ඉන්නවා අපිලාචන ටිකයි තියෙන්නේ. ඒකද මලගෙදර මගුගෙද කියලා ඒකේ වෙනසක් නැත්තේ නෑ. ඉතින් කොහොම නමුත් මේ මේ දේවල් වලට ඇලි ගලි ගන්න නැතුව ලැබෙන දේෙන් ගත යුතු සංඥාව අරගෙන කටයුතු කරන්න පුළුවන් වෙනකොට වෙන දේ තමයි විච්ඡේද මහන්සියලා මොකටද මේවා බලන්න මගුගෙදරට යන්නේ. සාමාන්‍ය භාවනා කරුවත් ඕකම තමයි සිද්ධ වෙන්නේ කියලා මේ Tamanටම විශ්වාසයක් ඇති වෙනවා බෝතෝතමණ්ඩේ දාන්න නැතුව මණ්ඩේ නොදායින් එක හොඳයි. බෝතෝතමණ්ඩේ දාන එක දක්ෂකම තමයි. ඊට පස්සේ මණ්ඩේ නොදායින් එක තමයි මේ ප්‍රයෝජනේ නැවත ආයෝජනය වෙන්නේ. ආනාපානසති භාවනාවේ ප්‍රසවාස පිටිවි තත්පර ගන්නකට පසුයි ඊළඟ ආශ්වාසය දැනෙන්නේ. මෙසේ දැනෙන්නේ ඔබ වහන්සේගේ දේශනා කළ පරිදි ගොරෝසු හුස්මකට පෙර. චිත්තක්ෂණයකදී කරුණාකර පැහැදිලි කර දෙනසේක්වා පිම්බෙලින් උපවාසයේ දේශනාවසානයේදීම නිවන් අවබෝධ වෙනවා. මේක තියෙන මේ චිත්තක්ෂණය කියන වචනේ අපිට පුංචි වෙලාවක් කියලා දක්වන්නයි තියෙන්නේ. ඒක මනින්ද බෑ මනින්ද උත්සාහ කළ වැඩකුත් නෑ. සමාජයට සර්වචනාංශේ අසුරුසනක් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ නිසා අතරමැද වෙනස දැක්කනම් අපිට තියෙන්නේ මේ දෙක දෙකක්. මේ දෙක අතර පිරිත් දිල්ලක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ආනාපානයක් අතර ගත්තත් පිරිච්චිලි රාශියක්. ඒක රාශි කිරීමකින් හම්බ වෙන ඒක ඝන සංඥාවක් තියෙන. ඒ ඝනේ වෙන් කරගන්න පුළුවන් නම් හොඳයි. වෙන් කරගන්න ඉස්සර ගොරෝසු තැන් දැකලා තමයි පස්සේ තමයි අපි පුංචි පුංචි වෙනස්කම් දැක ගන්න තරමට හිත මේ සියුම් කරගන්න. ඒ නිසා චිත්තක්ෂණේ කියන ගැන කරදර වෙන්නේ නැතුව දිගට හිත කොහොම ප්‍රණීත වෙන්න ගන්න එකයි කරන්නේ. භාවනා කරන විට ආනාපාන සතිය සංසිද්ධී ඔටෝ පයිලට් අවස්ථාව ස්වයංක්‍රීය සිටින අවස්ථාව පළවෙනි ධ්‍යාන අවස්ථාවද මේව හරි අමාරුයි. ඒ කියන්නේ ඔය මේ වගේ තාරාතිරම් තියෙනවා. ඉතින් හරි ආසයි අපි එක එකට නම් වණම් දෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රමාණ දැනගන්න. ඒක අහිංසක සතුටක් තමයි. නමුත් ඒක එහෙම කියන්න බෑ. මේ தත්ත්වයේ ඉඳන්දිම කීපතාවක් භාවනා කරනකොට ඊයේ හිටියට වැඩිය අද තවත් ගැඹුරට ගියා කියලා තේරෙනවා. ඒ යන්න යන්න යන්න ඊයේ හිතාන කියන මේ බලවිද ධානය කියලා දැන් මොකද්ද කියලා ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රමාණ කිරීමක් අවශ්‍ය වෙන්නේ මේක සමහර වෙලාවට මේ විපස්සනා පාඩේ යනවනම් මේ ආදී ධ්‍යාන මගින් කියන්න අපේ. මොකක් වෙලාවට කියන්න වෙන්නේ විපස්සනා ඥාන පැත්තෙන්. ඒක නිසා ඒ ගැන ව්‍යාපෘත වෙන්නේ නැතුව වෙහෙස කරගන්න නැතුව නැවත නැවතත් ඒ අත්දැකීම බහුල කරගෙන වැඩියෙන් හුරු කරගන්න එකයි අපි මේ භාවනා විදි කරන්න තියෙන එතකොට මේ හිතට සැක හෝ පටලවිලි නැති වෙන්න ඉඩ තියෙනවා. කර්ණී ස්වාමීන් වහන්සේ අවශ්‍යයි පාසඳන් කරුණු අවබෝධ කරගත් ආකාරයේ නිවැරදිදයි යන්න පහදා දෙන්න විතක්කය ආස්වාද ප්‍රසවාසයේ ਵਿਚාරයේ එහි මෙහිත හැසිරවීම විශේෂිත සංසුන් වී හුස්ම නොදෙනී අවස්ථාවේ ප්‍රථම ධානය ලෙස සැලකිය හැකියි. මේකෙදී විතක්කේ කියලා කියන චෛතසිකයක් ආශ්‍රව ප්‍රසවාසය නෙවෙයි ආශ්‍රව ප්‍රසවාසය කියන්නේ නාම දා රූප ධර්මයක්. විතක්කේ කියන්නේ ආශ්‍රව ප්‍රසවාසයේ හිත නැංගීම නැත්නම් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් සම්මා සංකප්පය අරමුණට හිත නැංගීමයි කියන්නේ. ਵਿਚාරය කියලා කියන්නේ නම්කු අරමුණ රස බැලීම. හිතේ හසුරවල ඒකේ මේ ධාතු වශයෙන් හුනුසුන් සිසිල් ගති කම්පන වංශ චංචල ගති වශයෙන් එහි ඇති අත්දැකීම එකයි ਵਿਚාරය කියලා කියන්නේ. ඊට පස්සේ හිත සංසුන්නා කියලා කියන්නේ ප්‍රථම ධානය කියලා ඉස්සල ප්‍රශ්නේ ඇටියට බannකොට සම්බන්ධ කරලා එහෙම කියන්න අමාරුයි. ඒක බොහොම වෙනස් වෙන සුළු තත්ත්ව කෙනෙක් ගබ්බල තව කෙනෙකුට කියන්නම් එක්කෝ සරුවචනාංශික වගේ පරෝපරියත් ඥානය අවශ්‍යයි නැත්නම් ආශම්ස ඥානය අවශ්‍යයි. ඉතින් ඒක නිසා හරි අමාරුයි. නමුත් හොඳම වැඩේ තමයි බොහෝ විට කරනකොට Tamandම ඒක පිළිබඳ නිසක භාවයක් එන්න පටන් අරගන්න නිසා මූලධර්ම දැනගන්නේ කොහොමදයි? නමුත් භාවනා බහුලීකත කරලා ප්‍රත්‍යක්ෂය වැඩි කිරීමෙන් තමයි නිසක භාවය උගක් කළාට ලබන්නේ. අද දින දේශනේ අසාසික විට හිතුනේ මුලදී එම දේශනේ අසායින් පසු එසේ භාවනා යොමු කර ගැනීමට හැකි වී නම් වඩාත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි බවයි. ඒ කියන්නේ මේකට කියන්නේ කුසල ඡන්දේ කියලා. ඇහුවට පස්සේ කර බැලීමේ ආසාව පහළ වෙනවනම් ඒක ඇත්තටම මේ ඇහිලේ දේශනාවේ හොඳ ලකුණක්. ඒක ඒසේම කරත් ලැබීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආචාර්ය ස්වාමීන් වහන්සේ භාවනා පටන් ගැනීමට ප්‍රථම පූර්වක්‍ෘති කිරීම අනිවාර්යයෙන්මද මේ පළවෙනි ප්‍රශ්نين අහලා තිබුණා අර බුද්ධානුසති මෙත්තා කිරීමෙන් හිත තැම්පත් වෙනවයි කියලා. tempat වීම සඳහා කළ යුතු කොනම කෘත්‍යයකට පූර්ව කෘත්‍ය කියලා කියන්න පුළුවන්. සම්ප්‍රදාන කුලන පූර්ව කෘත්‍ය කියලා කියන්නේ චතුරාර්යක භාවනා. ඉතින් මම නම් හුඟක් වෙලාවට මේ කාර්යබහුල ජීවිතය ගත කරන කෙනෙකුට එච්චර කරන්න බැරි නම් සක්මන පූර්ව කෘත්‍ය වශයෙන් කරන්නයි කියලා මම ඉල්ලනවා. හොඳට සක්මන් කරන්න. එතකොට හිත භාවනාවට සුදුසු විදිහට සකස් වෙනවා. ඒක නිසා සක්මන හෝ හිත තැම්පත් කිරීම සඳහා කර්ම කෘත්‍යයේ හිත නතු කර ගැනීම සඳහා යම් කොයි ආකාරයක් කොයි ආකාරයක් කළ යුතුද ඒ ආකාරය කරන්න කියන එක තමයි මතක් කරන්න වෙන්නේ මේ සම්මත පූර්ව කෘත්‍යයකට වැඩිය ප්‍රෝජනේ සරකලා කරන්න කියන එකයි හොඳ. අර්ථ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා නිතර වඩමි මෑතකදී සිට සමාධි වූ විට ශරීර ධාතු ලක්ෂණ මතුවී ඉන්පසු ධාතු ලක්ෂණ ශීඝ්‍රයෙන් වෙනස් වී ඉන්පසු ඊතා වේගයෙන් චලනයක් ශරීරයේ ඇතිවී මෙම தત્ත්වයේ දිගින් දිගටම පවතී සමාජ තරණේ නැතිවී ශාන්ත තත්ත්වයකටපත් වේ. එම ශාන්ත තත්ත්වයේ මඳ වේලාවකට නැවතත් තරණතාවයෙන් සිටුවේ. එම අවස්ථාවේදී පාසන්ද නැරී මනසකාරය කරමි. ධාතුන්ගේ සං ධාතුන්ගේ ඇතිව නැතිවීම ස්වභාවයේ අනිත්‍ය බවත් විපරිණාමයේ දුක්ඛ බවත් මේ චලනේ පාලනය කරන කී ආත්ම ස්වરૂපයේ අනාත්ම ස්වરૂපයේ වශයෙන්ද මනස්කාරය කරමි. ඒ නිසා මම ශරීරයේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. කිසිේ මනස්කාර කිරීම නිවැරදිද? මෙම தත්ත්වයෙන් ඉදිරියට යාමට නැවත කුමන ආයතනින් මනස්කාර කළ යුතුද? මේ විදිහට ඇත්තටම භාවනාවේ හොඳට රත් වෙලා චලන ගති මතුවලා එනවනම් විශේෂ මනස්කාර ක්‍රමයක් ඕනේ බලු බැලු දේ සියල්ල වෙනස් වෙන බව දැක්කන් එක තමයි අපි අල්ලලා දෙන්න ඕනේ. ඉතින් වෙනස් වෙනවා නම් එතන ඉසුබුලන්ඩවත් විවේකයක් නොදී තවන බව, පෙළන බව මේ ඉස්පාසුවක් නොදෙන බව තමයි දුක කියන්නේ. ඒක පාලනය කරගන්න බෑ, ආණ්ඩුමට්ටු කරගන්න බැරි එක තමයි අනාත්මය කියලා කියන්නේ. ඒක මේ මානසික කාර්ය කරනටදී සිද්ධ වෙනවනම් තමයි වඩා හොඳ. සමහර විටක ගුණයක් දෙන්න වෙනවා. යොමුක් දෙන්න වෙනවා. මේ දන්න දැනුමේ. නමුත් කවදා හරි වැඩේ සිද්ධ වෙන්නේ කරනවට වැඩිය සිද්ධ වෙන වෙලාව. Tamanට වැටෙන වෙලාව තමයි හොඳට මේක තහවුරු වෙන වෙලාව. මේ ඒක සඳහා විශේෂයෙන් මේ ඉදිරියට යාමට සඳහා කළ යුතු ආකාරයක් අහලා තියෙනවා. ඒ සඳහා තියෙන්නේ මෙවැනි තත්ත්වයක් හිතට නිතර පිළිපිනී ඉන්න පුළුවන් සාර්ථක භාවනා පරියන්ක වැඩි කරලා දෙන එක තමයි මේ தത്വෙදී යෝගාවචරයේ අනුග්‍රහය වී යුතුයි. මට මාස 6ක් තිස්සේ මම මාස 6ක් තිස්සේම හුස්ම රැල්ල දැනුනේ නැහැ. මුලදී නිතර හිතවිලි ආවා මම ඒ දෙස බලාගෙන හිටියා. ඊට මට කලේ මම මා කල යුත්තේ හිතේ රාග ద్వේෂ අනාදි ලෙස වෙන්කර හඳුනා ගැනීම නැත්නම් හිතවිලක් ලෙස දැන ගැනීමද නිතර දැන් නිතර සිතුවිලි එන්නේ නැහැ විතර සීයේ පැවැත්විය යුත්තේ කොහෙද දැන් මට භාවනාවේ ජීවණයක් ලැබෙන බවක් දැනගෙනවා කළ යුත්තේ කුමක්ද හොඳට සක්මන් කළා වාඩි වෙලා කය දිහා බලන්න ඒ හිතවිලි දිහා බලන්න ඕ ආනාපාන දිහා බලන්න මොනවාක්වත් එපා පහසුවට ඉරියව් පහසුවට වාඩි වෙලා පහසුව දිහා සහැල්ලුකම දිහා බලන්න පුළුවන් නම් හොඳ පටන් ගන්නවා කියලා කියන්නේ. මේ වගේ ඈත දේවල් අල්ලන්න යන්න එපා. හොඳට ප්‍රකට ප්‍රායෝගිකව ප්‍රකට දෙයකින් පටන් ගන්නවනම් භවනා ඉච්ඡිත සංකීර්ණ ගහන දුර්ලභමක් නිසා නෙමෙයි මේ වෙලා තියෙන්නේ ඒ ආරම්භයේදී පිටිය සකස් කරගන්න හැටි එහෙම නැත්නම් බැස ගැනීම දුර්ලභක වතුරට බහිනකොට ගැඹුරු නැත්නම්කින් බහලා ඉවර ක්‍රමයෙන් ගැඹුරු වෙන්න අරින්නේ ගැඹුරු තැනකට බැස්සොත් හුස්ම කට ගන්න බැහැ නිසා අල්ලන්න යන්න එපා මේ ආනපනිය අල්ලන්න යන්නත් එපා හිතවිලි යන්නත් එපා පත්තලව සත්‍යසේ වාඩිලා පట్టල කම දිහා සපවත්තුම දිහා විවේකී දිහා බලන් ඉන්නවනම් හොඳ පටන් ගන්නක් වෙයි කියලා මම යෝජනා කරනවා. ඊට ගෞරවයෙන් පටිසම්පාදයේ සත්‍යයේ පැවැත්ම හොඳින් වැටහෙනවා. හොඳින්ම ආවෝද වෙනවා මේ පැවැත්ම වගේම මේ නැවැත්ම ඇත්තේ මෙතනමයි සංසාරේ භවයට හේතු අවිද්‍යාව බව දන්නා නමුත් මේ දැන් පවතින භවයේ අවිද්‍යාව ඇතිවන්නේ අපේ ආයතන බාහිර රූප හා ගැටීමේදී පහළවන නාම ධර්ම උපාදාන ස්කන්ධයන් ගැන නොදැනීමම නේද මේ ස්කන්ධයේ අනිත්‍ය බව දුකට හේතු බව අනාත්මව නොදැකීම නේද ස්වාමීන් වහන්සේ අවිද්‍යාව තණ්හාවට හේතු අවිද්‍යාවනේ එසේනම් කෙනෙක් සංසාර චක්‍රේ පස්සේ විරුද්ධ වෙනවා දැක්කොත් මේ නිසා ඇතිවෙන වේදනා තණ්හා උපාදාන භව නිරුද්ධ වෙනවා නේද ආයතන ස්පර්ශයට හේතුව බාහිර අරමුණු නිරුද්ධ වීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා දැකිය හැකි නේද ඉතින් මේ සංසාර චක්‍රේ නැවැත්ම මෙතනද මෙය නිරුද්ධ නම් කර්ණාවෙන් තේරුම් කර දෙමින් ඉල්ලා සිටිමි මේ සියල්ල මා භාවනා මනසකාරණ අවබෝධ කළ දේවල් ඒ තර්ජ කියා නොදනිමි. තවද ස්වාමීන් වහන්සේ එක් ආයතනකින් හෝ භාවනා වේදී නාම ධර්ම නිරුද්ධ වීම දැකීම යම් ඵලයක්ද? මේ විදිහට ඇත්තටම පරිසම්පාදී අහවල් තැනින් කඩන්න ඕන කියලා දෙයක් නැහැ. හැම සංදිස්ථානයකම කඩන්න පුළුවන්. ඒ නිසායි සංදිස්ථාන 12ක් පෙන්ලා දීලා තියෙන්නේ. මෙතන පෙන්වන්න තියෙන්නේ ස්පර්ශ නිරෝධය කියන තැන මේ මුල් කරගෙන ඒක එක්කනගේ චරිතවල හැටියට සමහරුන්ට මේ වේදනා නිසා මේ තණ්හාව ඇති වෙන තැන උඟා ගැඹුරු තැන්වලදී ඔය විපස්සී සර්වචන්නාන්සට වගේ නාම රූප නිසා විඥාන විඥාන නිසා රාම රූප ඇති වෙන තැනදී ඕනම සංදිස්ථානකදී මේ කැඩෙන්න පුළුවන් ඉතින් ඒක නිසා මේ තමන් ගිනාපු සංසාරගත පුරුද්දන්ව යම් තැනක් හොඳට පේනවනම් ඒක නැවත නැවත පේන්න දීමෙන් දුර්වල කරගෙන දුර්වල කරගෙන යන්න ඕනේ ඒකමයි එකම ක්‍රමය කියලා සීමා කරන්න හොඳ නැහැ වෙන කෙනෙකුට තව ක්‍රමයක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මේ මේවා මේ ආංශික කර්ම පුංචි පුංචි කොටස් ඒ කොටස් අනුව තමයි Tamanට ගినాපු ඒ සංසාර චක්‍රේ දුර්ලභ තැන දැනගන්න පුළුවන් ඉන්නේ අපි කලු කල කර ගහන ගහන යනකොට කොතනින් පැලෙයිද යයිද කියලා කියන්නේ බෑ හරියට මරේ බල්ලා ගැහුවොත් කැඩෙන වැඩි නැති උනත් ගහන ගහනියෝ කාදාරි පුපුන. ඒක නිසා අපිට කරන් තියෙන දිගටම කරන එක මේක වැරදින වැරදි බව බලන්න තියෙන හොඳට සතිය පිහිටලා තියෙනවනම් නිවැරදි. කල්පනා විශ්ල වෙලා සතිය අඩු වෙනවනම් ප්‍රත්‍යක්ෂ අඩු වෙනවනම් යටිපහුව වෙච්ච දොස් වර්ගයක් තියෙන නිසා පුළුවන් තරම් සතිපට්ඨානෙ ආනාපාන සතිය නැත්නම් සතිය පිහිටීම ඉස්සර කරගෙන යනවනම් සතිය අඛණ්ඩ භාවය අනුව Tamanටම තේරුම් ගන්න පුළුවන් යන්නේ ඊයේ අත්දැකීම් මත පදනම් කරගෙනද නැත්නම් මේ පරිසම්පාදයේ ආදී කතරතුරු මූල ධර්ම කරුණු අල්ලගෙන කල්පනාවද කියන එක තියෙනවා. නිසා පුළුවන් තරම් සතිය ඉස්සර කරගෙන මුල්තන තියාගෙන යන්න කියන එක තමයි මේ වගේ වෙලාවකට ආරක්ෂාකාරීව දෙන්න පුළුවන් උත්තර. එතකොට ලිඛිත ප්‍රශ්න මෙච්චරයි අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක තව සභාවේ තියෙනවා නම් ප්‍රකාශන අපිට වෙලාව තව තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් පින් අනුමෝදනා ශීර්ෂයෙන් කටයුතු කිරීමෙන් දවසේ සතිವಾರය සමාප්ත චලනයක් ආපුවම ඒක සංඥාවක් විදිහට ගන්නත් පුළුවන් වේදනාවක් විදිහට ගන්නත් පුළුවන් සංකාර පැත්තට ගන්න පුළුවන් ඒ චලනය කියන එක බලන කෙනාගේ හැටියට දෙන අර්ථකථනය වෙනස් ඒක නිසා එකම දේ එක එක චරිත සහිත පුද්ගලයෝ දකින්නේ එක එක ආකාරයෙන් චලනය කියන එක මේ මිදිගෝක සංඥාවක් වගේ සංඥා පැත්තට යන්න පුළුවන් චලනය නිසා ඇතිවෙච්ච ස්පර්ශ වේදනා නිසා විඳින් පැත්තට යන්න පුළුවන් එහෙම නැත්නම් මේ සංස්කරණය කිරීම මේ ඡාන්නේ වෙන්න නිසා ඒක ස්ථිර කරලා හිල කරගෙන ඉන්න ඕනේ නැත්නම් ඡාන්නේ වෙන්න දෙන්න ඕනේ ආදි වශයෙන් ඒකට තමයි චේතනාපූර්වක සම්බන්ධ වෙන පැත්තෙන් චලනය කියන එක කෙරේ හැසිරෙන ආකාරයේ සාමාන්‍ය දොරටු තුනක් පෙන්වලා දෙන තියෙන තුන්වෙනි ඕන එකක් වෙන්න පුළුවන්. ඒ අණුව තමයි තීන්දුව කරන්න වෙන්නේ. ඒ වෙලාවේදී ඒකට ප්‍රත්‍යාරය දක්වන්නේ වේදනා පැත්ත ඉස්සර කරගෙනද සංඥා පැත්තද සංස්කාර පැත්ත. හරියටම ඉස්තර කළා කියන්න බෑ මොකද ওই ප්‍රකාශනයේ තියෙන තොරතුරු මදි මේ සම්පූර්ණ විග්‍රහයක් තමයි අතීත අනාගත වර්තමාන වශයෙන් බලන එක තමයි මුලැමැදාක බලනවා කියන එකෙන් අදහස් කරන්නේ ආනාපානේ මුල බලන්න නම් ආන ආශාසි මුල බලන්න නම් ආශාසි පටන් ගන්න ඉස්සෙල්ලම ගිහිල්ලා නිරීක්ෂණේ පටන් අරන් තියෙනවා එතකොට අනාගත වශයෙන් තමයි බලන්නේ ආනාපානත වෙවිලා නැහැ නමුත් බලාගෙන ඉන්නවා එතකොට ඉස්සරහට එන ආනාපානේ බලන්නේ අනාගත වශයෙන් අග බලනවා කියලා කියන්නේ ආනාපානේ ආශාසි ගෙවිලා ඉවර වුණත් බැලීම නතර කරනවා ගෙවිච්ච එක දිහා ගෙවීමේ පවතින එක දිහා බලන ගැන අනාගත අතීත වශයෙන් බලනවා. වෙනකොට බලන එක අනාගත වර්තමාන වශයෙන් කියලා කියනවා. ඒ නිසා මුලමදාග බැලීම සහ අතීත අනාගත වර්තමාන වශයෙන් බැලීමේ සමානාන්තර ගතියක් තියෙනවා. සමාන්තර ගතිය. ගොරෝසුට දැනෙන්නේ මුල කියලා කියන්නේ යානතෙන් පටන් ගන්න වෙලාව, අග කියලා කියන්නේ අගෙවිගෙන ඉවර වෙන සියුම් භාවයේ මේ දෙක අතරමැද හරියට මැද කියලා. නිමිත්තක උඟාක් කරලා ප්‍රශ්න මතුවෙන්නේ සමත භාවනාදිගේ යන අයට. එතකොට නැත්තම් සාමාන්‍යයෙන් අපි අර ඉස්සර ප්‍රශ්න කර වේදනාවක් ආවම වේදනා චෛසික චර්ත්‍යක් සංඥා චර්ත්‍යක් කියලා ඒ වේදනාව තුන් ආකාරයෙන් නිමිටි කරන්නේ. විඳීමකට නිමිත්තක් වෙන්න පුළුවන් සංඥාවක් වශයෙන් ගන්න නිමිත්තක් වෙන්න පුළුවන් සංස්කාරයක් වශයෙන් නිමිටි කරන්න නිමිටි ගන්නවා කියලා කියන්නේ තමන් ඒ ඒ ඒ දකින්න සංසිද්ධියට තමන් දාන නම තමන් දාන ලේබල් එක තමන් දාන හඳුනා ගැනීම සඳහා ටැග් තියෙන එකට තමයි නිමිටි කියන්නේ. ඉතින් ඒක නිසා අපි භාවනා කරන යනකොට මතුවෙන හැම දෙයක්ම නිමිත්තක් ගන්න තරම්වත් ඉන්නේ නැහැ. නමුත් අපි කරන්නේ ඒක ස්ථිරව පවතින දෙයක් මේක කොහොමද කියලා නිමිති ගන්න හදනවා. නිමිති නිමිති ගන්නවා කියලා කියන්නේ නිත්‍ය සංඥාවෙන් සිව් වශයෙන් කියන නිමිති සංඥාවේ වැරද්දක්. අනිමිත්‍ය සංඥාව කියලා කියන්නේ නිමිත්තක් ගන්න තරම්වත් දෙයක් දෙසරයක් එන්නේ නැහැ මේ සංසාරේ. ආන්න ඒකට වෙනස් වෙන සුළු බව දකිනවනම් අනිමිත්‍ය සංඥාව නැත්තම් අනිමිත්‍ය අනිම අපනීත අනිමිත්‍ය ශුන්්‍යත කියලා විමුක්ෂ මොකතුණක් කතා කරන්නේ අනිමිත්‍ය කියලා කියන්නේ මේ ඉන දේ දෙවිලි හැරේ බලනකොට ඒක නෙමෙයි. වෙනස් වෙලා ඒ තරමටම හිත සතිමත් නම් අප්‍රමාදී නම් මේක නිමිත්තක් ගන්න තරම්වත් දෙයක් නැහැ. ඒකට අනිමිත්ත සමාධිය කියලා කියනවා. අනිමිත්ත විමුක්ඛ කියලා කියනවා. ඒක හැබැයි විපස්සනාවේ කෙල කැමිනිච්ච අවස්ථාව. අන්තිම ඉහළ අවස්ථාව තමයි ඒ අනිමිත්ත සමාධියට වැටෙන්නේ. ඊට ඉස්සෙල්ලා සමත භාවනාවේදී ඔය එක එක නිමිටි ආලෝක නිමිටි එහෙම නැත්නම් වර්ණ එක එක සටහන් විවිධ විදියට මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක මේ යෝගාවචරයාගේ හැදියාව මත එයා ඉගෙනගත්ත අධ්‍යාපන ක්‍රමයේ මත හැටියට තමයි මේ මේ නිමිති වෙනස් වෙන්නේ. එකමදී තුන් දිනක් දකපහම තුන් විදියට කතා කරනවා. හතර දිනක්වත් හතර විදියට කතා කරනවා. ඒ කියන්නේ එයා ඒකට දෙන නාම පටබැඳි නම අනුව තමයි පටබැඳි නම පුද්ගලයාගේ හැදියාව අනුව තමයි වෙනස් වෙන්නේ. ඒක තමයි අපි ඔය නිමිටි සංඥා කියන වචනේ සාමාන්‍ය දාලා අදහසෙන් අදහස් කරනවා. නැහැ. භාවනා කරගෙන යනකොට ඒ විදිහට උස්සල විසිකොල දාන විදි වගේ හැඟීමක් ඇති වෙනවා. ඉන්න බෑ නැගිටලා ඉරියව් වෙනස් කරන්න හිතෙනවා. ඒකට අර කිව්වා වගේ කායික වේදනාවකුත් නෙවෙයි. ඒවට කියන්නේ දුක් වේදනානේ දෝමනස වේදනා කියලා සඳහන් කරනවා. හිතෙන් ඒක ඇති වෙන්නේ. චෛසික වේදනාවක් එතන තියෙන්නේ. කාය වේදන වේදනාවක් නෙවෙයි. නුරුස්නා ගතියක් පහළ වෙනවා. උඩත් කටු බිමත් කටු තමයි ඒක. ඉන්නම බෑ නිකන් අච්චාර දැම්මා වගේ ලුණු දෙයි දැම්මා වගේ මේක කුණු වෙලා ගිහිල්ලා යන්න නැගිටින්න හිතනවා. ඉතින් ඒක මේ එනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියලා තිබුණේ එහෙම ඉතින් Taman තීන්දු කරගන්න තියෙනවා දැන් මේක පොරකක ඉඳත් බෑ එක්කෝ එක අතපය වෙනස් කරන්න ඕනේ නැගිටින්න ඕනේ කියලා. ඒක නිසා විනිශ්චය කරන්න කියන හොඳයි මම මේ නැගිටිනවා. හැබැයි විනිශ්චය කරපු ගමන් නැගිටින්නේ නැතුව නැවතිල්ල නැගිටින්නේ. එහෙම නැත්නම් බලන්න කියලා කියනවා හරි මම නැගිටිනවා තව විනාඩියක් ඉඳලා නැගිටිනවා. කියලා අර අර ගොජ දාන නොයවසනාසුළු තත්වයට යටත් වෙනවා මම නැගිටිනවා පොට්ටක් ඉඳලා නැගිටින්න කියලා අර එතකොට ඉන්නේ වේදනාවේ මැද දුරුස්නා ගතියේ මැද මේක අත්දකින්න ඕනේ එතකොට හොඳට වැටෙනවා මේ දුක්ඛ සත්‍යයේ තියෙන තවන ගතිය සහ පෙළන ගතිය දුක්ඛ සත්‍ය විශේෂම ලක්ෂණ හතරක් සාරිපුත්‍ර සංසය පෙන්නනවා පීලනට්ටෝ සන්තාපනට්ටෝ විපරිණාමට්ටෝ සංකතට්ටෝ කියලා ඒක මේ පෙළන තවන ගතිය ඉතින් මේ වෙලාවේ උග්‍ර වුණාට අපි හැම වෙලාවෙම ඉන්නේ ඔතන. හැම වෙලාවෙම තියෙන මේ දවන තවන ගතියේ ඉතින් අපි ඒකේ එක එක දේවල් වලින් යටපත් කරන රූප බැලීමෙන්, ශබ්ද ඇහිල්ලෙන්, ගඳ බැලීමෙන් අර ගතිය දකින්න. ඒ ඔක්කොම අයින් කරුවට පස්සේ මේක පණුවේ දෙකට කැපුවා වගේ, මාළුවෙක් ගොඩ දැම්මා වගේ මේ අසුචි ගොඩක දඟන පණුරිත්තක් වගේ නලියන ගතිය. ඒක දකින්න නුරුස්නා ගතිය එනවා. ඉතින් මේ නුරුස්නා ගතිය වෙන දෙකකින් වහන්න හදනවා අපි. නමුත් සංස්කාරෝ ලක්ෂණයක් වෙපෙනවා. සංස්කාරෝ තියෙන දුක්ඛ ස්වභාවය. ඒක දකිනකොට අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ගියාට මේක පෙන්නකොට කැමති. දුක්ඛ සත්‍ය පෙන්නකොට කැමති. එතකොට කියනවා මේක බෑ මේක මේක නෙමෙයි මට වෙන එකක් කියලා. හොඳ විට වැඩි වෙන එකක් ලස්සන එකක්. ඉතින් ඉතින් ඕක අර අඟුර අඟුරකට අත පිච්චෙනකොට අතින් අතට මාරු කරනවා වගේ වැඩක්. කවදා හරි තේරෙනවා මේක තමයි කවදා හරි සාතරෝ බාර ගන්න වෙන්නේ කොහෙ ගියත් මේක තමයි ස්වභාවය. මේ තමයි මේ මයික්‍රොස්කෝප් එකට දාලා අංශුවක් පරමාණුවක් තියා බලපුවාම තියෙන්නේ දෙකට කවෝ පණුවෙක් වගේ තමයි. ඒක නිතරම නලිය නලිය තියෙන්නේ. කිසිම දවසක කවදාකවත් විවේක වෙන්නේ නැහැ. ඉසුබු ලණ්ඩෝකත් විවේකයක් නැහැ. ඒ තරම් පෙළෙන ගතියක් තියෙන. ඒකයි සරුවචාන්සේ දේශනා කල්තනේ මුළු ලෝකෙම පිටලා තියෙන දුකක. ඉතින් ඒක දකින්නකොට පේන වෙලාවේදී ඉල්ලගෙන ගිය ඕක තමයි. ඔන්න ඉදා කාපන් කියලා දෙනකොට හෙට එන්නම් කියලා ගෙදර අමාරු. අමාරු. මොකද කරන්නේ? මොකද කරන්නේ? බැලලා ගියත් හිත භාවනා කරොත් උතෙන්නම ගෙල්ලා පෙන්නේ. ඉතින් හොඳක් වෙලා තියෙන්නේ අපිට ඒක බලාගෙන ඉන්න බැරි වෙන්නේ හේතුවක් වෙනවා මගේ සීලය හොඳ නැහැ කියලා හිතනවා පිම්මදි කියලා හිතනවා කර්මය කියලා හිතනවා ඒ නිසා කියනවා අයියෝ මං වගේ කාලකන්ණ කෙනෙක් බලමුකෝ මේ පිම්මදිනව මට මට කර්මෙනේ මගේ මේ භාවනා කරපු කමඨාංශුත කරන්න විදියක් නැහැනේ මට උපසම්පදා වෙන්න විදියක් නැහැනේ ගෑනු කෙනෙක් වුණානේ කොහොම කල්පනා කරලා අර්ධය පිළිගන්න යන්නේ නැහැ මේකයි ප්‍රകൃතිය බව පිළිගන්න කැමති නෑ මේ ප්‍රകൃතියට හේතුව කර්මයක් වෙන්න ඇති පාපයක් වෙන්න ඇති පින්මදි වෙන්න ඇති කියලා මොනවා හරි අරකට උපසම්පදාතිකයට අත්සන් කරන්න හදනවා මේ මේ ඒ දරුවට ජාතකයක් හදන්න හදන. කවදා හෝ පිළිගන්න වෙනවා. ඕක තමයි ස්වභාවය. ඕක තමයි සංසාරේ පුරාවටම තියෙන ওই දවන තවන ගති දෙක. ඉතින් ඒක නැති කරන්න තමයි මේ දඟලන්නේ. කොච්චර නැති කෙරුවත් අර අඟුරේ ගිඩි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ පිපාසයට ලුණු වතුර බොනවා වගේ දෙල්ලමක් තමයි තියෙන්නේ. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කියන එකයි තියෙන්නේ. කවුරුත් දීපු දෙයක් නෙමෙයි. ඒ අර මේ සේලා මේ මේ තෙදින්නාසිගේ ළඟට ඇවිල්ලා මාරේ අහනවා මේ කෝණු කතම් බිම්බං කෝණු එයා උත්තර දෙන්නේ නයිදං අත්ත කතම් බිම්මං නයිදං පර කතං අගං හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති මේ දුක කවුරුත් විසින් මඩ කරපු හෝනියමකුත් නෙවෙයි කවුරුත් මට දීපු දඬුවමක් නෙවෙයි. නයිතන් පර කතා නයිතන් අත්ත කතම් බිම්ම මම කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි. මම මේ දේ කරන්නේ මෙච්චර දුකක් මම ඕනලා. හේතුම් පරිච්ඡ සම්භූතම් හේතු හේතු මේක වෙනවා හේතු නැති දවසේ මේක වෙයි කියලා. මාරේ ඇවිල්ලානේ අපෝ මේ මේ කරදරේ මේ වදේ ඔබට දුන්නේ කවුද? මේක කවුද ඔබද නියෝජනය කිරුවේ කියලා. මේ දුක ඔබ නියෝජනය කරගත් එකක්ද ප්‍රතිබිම්බයක්ද? ඔබ නිර්මාණය කළද ප්‍රතිබිම්බය නැත්නම් ඔබට වෙන කවුරුහරි දෙකක් දීපුවාද කියලා. මේ දෙකේදීම ආත්ම සංඥාවක් තියෙනවා. මේ මම විශ්ින් කරන ලද්දක් කියන සකර්මක ක්‍රියාවක් තියෙනවා. එහෙම නැත්නම් අනුන් විශ්ින් මට කරන ලද්ද කියන සකන දෙකේදීම අහුවෙලා තියෙනවා. සීල භික්ෂුණිය කතා කරනවා නයිජං අත්ත කතම් බීම නයිජං පර කතං අගං. මේක මම විශ්ින් කරන ලද්දක් නම් මෙච්චර දුක් දෙයක් මම වවන්නේ. පිටකෙනෙක් කරපු දේකුත් නෙවෙයි. ඒත් හේතු සම්බන්ධයෙන් බල සම්බන්ධයෙන් වෙන්නේ සංසාර පුරාට අපි කරේ ඕක මඟ අරිනේ. ඕක මඟ අරලා පිටපැත්තේ යන්න හදනවා කොහෙන් ගියත් කන් කියලා වැටෙනවා. සංසාරේ දුකේ හැටි. මේකද මෙච්චර මේ භාවනා කරලා ලැබෙන්නේ කියලා අහනකොට මට සැකයි කවුරුත් භාවනා කරයිද කියලා. අන්තිමට භාවනා කරලා පිළියර ගන්න වෙන්නේ ඔතනයි ඕකයි බාර ගන්න වෙන්නේ කියනකොට ගෝධනේ හිතන්නේ මේ ලස්සන කරඬුවක තැම්පත් කරව රත්තරන් පාට මොකක් hali පිළිමයක් වගේ නැත්තම් දිවි ලෝකෙට යන්න බඳපු ඉනිමකක් වගේ එකක් තමයි බලාගෙන භාවනා කරන්නේ. නැවත හම්බ වෙන්නේ අන්තිමට දුක්ඛ සත්‍යය තමයි. ඒකේ ප්‍රධාන ලක්ෂණ හතරයි පෙළෙන බව, තවන බව, ස්කලදාකත් තනි අදහසක් නැහැ සංකතය, රිත්තක්. නිතර වෙනස් වෙන සුළු එකක්. ඉතින් ওই ලක්ෂණ හතර උතන ගොච්ච දමදම පෙන්නනවා. එක පැතිකඩ දෙසරයක් පෙන්නත් තරමට පනුරිත්තක් වගේ නලියනවා. එක චාලක සාධකයකුත් නැහැ. විචල්ලි සාධක රාශියක් තියෙනවා. ඒ කියන්නේ තනි ජීවිතක් නෙවෙයි. කැටිත්තක් පෙන්නනවා. බලාන ඉන්න බෑ නිකන් මේ ගින්න දාලා පළහනවා. එහෙම නැත්නම් ලුණු දෙයි දාලා කටු බෙලේ දාලා පෙරලන වගේ දිගටම එක දිගටම තවන බව පෙළන බව තියෙනවා. ඔබ තමයි සබා. එහෙම කියන්නත් බෑ මට ඉතින් මොකද මේ Tamanට දැනගන්න වෙනවා මේක මග අරින්න පුළුවන් ගිනි අඟුරු මේ අතට දාන්න පුළුවන් ඊගාට ආයෙ මේ අතට දාන්න පුළුවන් ඒ අතට දාන්න පුළුවන් මේ අතට දාන්න පුළුවන් භාවනා කරලා එතෙන්ද ප්‍රතිශක්තිය එන්න ඕන. එතෙන්ද යනකම් අදිෂ්ඨාන ශක්තිය එන්න ඕනේ මම මේ කබලෙන් ලිපට පණින පැනිල්ල ඇති වැඩේ මොකක්ද? මං දෙන නිදර්ශනය තමයි ගමේ කතාව වට්ටක්ක වෙලක ලොකු ගෙඩි හටගන්න. ඒනකොට කවදාකවත් වට්ටක්ක වෙලක වට්ටක්ක වලට දරන්න බැරි ගෙඩියක් එන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට දුකක් එනවා නම් දරන්න පුළුවන් ඕවා ටික තමයි. අපි කරන්න හදන්නේ ඇයි මට මේක වුනේ කියලා ප්‍රශ්නයක්. අත් දෙයිනේ කාට කියන්නේ? ඇයි මෙච්චර මේ පින් දහම් කරන මෙච්චර මේ මේ මේ ඉස්සරහා මොන කෙනෙක් අර මතක නැහැ නාලා ඉත පීරා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා තියෙන වගේ මෙච්චර වැඩ කරන භාවනා කරන මට ඇයි මෙච්චර මේ නොදැරිය හැකි ඇයි මෙච්චර මේ පෙළෙන සුදු දුකක් එන්නේ ඇයි මෙච්චර මේ සංකර වෙලා තියෙන්නේ මේක සරල කරලා දෙන්නේ නැත්තේ ඇයි ඇයි මෙච්චර මේ විසල්ලි සාධක රාශියක් මට විරුද්ධව නැගී හිටලා තියෙන්නේ එක එක්කත් නැද්ද මගේ පැත්තට කියලා හිතෙනවා කොහොම කෙරුවක්වත් ඕකේ ඇති ඔහම දුක නැති වෙන අවස්ථාවක් තියෙන නිසා තමයි බුදුහාමුදුරන්ට ලෝකේ තනක් තියෙන්නේ බුදු ධර්මේ තනක් තියෙන්නේ මේ ප්‍රශ්නේ මතු කරන්නේ දුක දරා ගන්න බෑ හරහා විදින්න විනිවිද දකින්න බෑ මේක දැන් මාව පෙරලගෙන යට කරගෙන ඉන්න ගලක් වගේ ඉස්සරහට එනකොට මම මොකද කරන්නේ කියන එකනේ නමුත් ඕක ඇවිල්ලා හැප්පුණාට මොකද වදින්න දෙයක් නෑ අපි නේ මීම මීම මේ මීදුමක් හරහා වාහනයක් කරගෙන ගියාම පාර පේන්නේ නමුත් ගියොත් පේන හැප්පෙන දෙයක් නෑ මීදුම හරහා ගියයි කියලා මොකක්වත් වෙන්න දෙන්නේ. හැබැයි මීදුම අයින් වෙනකම් බලන්නේ හිටියොත් අපි හිත උදේ වෙනකම් හිටියත් ඉවරයක් කරන්නේ. ඒ නිසා ටික ටික ටික ටික යන්න පටන් අරගත්තොත් වෙන්නේ පුරුදු කරවුවොත් ප්‍රතිශක්තිය වඩලා හරි මුලට මං ආව මං තව විනාඩියක් ඉඳලා බලනවා දෙකක් ඉඳලා බලනවා කියලා බැලුවොත් හරහා ගියයි කියලා ඇගේ හැප්පෙන මොකක්වත්. හැබැයි අර බය හිතට පශ්චාත්තාපේ චීතට මේක වෙන්නේ මහ විශාල ගොඩ ගන්න බැරි බූවල්ලෙක් විශාල යක්ෂයෙක් ඇවිල්ලා මාව කන්න හදනවා, මාව ගිල ගන්න හදනවා කියලා ඒ පැකිලිච්ච වැටිච්ච හිතට අරක මා විශාල බයයි. කඩාගෙන යන හිතට සරුවචන්ද්‍රන් වෙලා තියෙන්නේ නලාකාරංගු කුංජරෝ. නලාකාරය කියලා කියන්නේ බටපතුරු වලින් හදපු බටපැල් වලින් හදපු ගෙයක් එහෙම නැත්නම් විශාල බට කඳුරක් තියෙනවා මැද හිස්. හැබැයි ඒක අලියක් වගේ නෙවෙයි විශාලයි. ඉතින් ඒක දැක්කට පස්සේ අලියට පේන්නේ මේක මහා විශාල කන්දක් නමුත් දක්ෂ අලියා කරන්නේ එක එක බට ගහ ගලවන්න පටන් අරගත්තොත් අලියාට බට ගහ ගන්නක් නැහැ. ඒ නිසා මේකේ සමස්තය වශයෙන් ගත්තොත් බය හිත. අපිට කියලා තියෙන්නේ ඉදිකඩ කොටු මේ මේ ඉරටු මිටිය කඩන්න බෑ අපිට එක එක ඉරටු කඩතේ. අහලා තියෙනනේ කතාව ඉරටු මිටිය කඩන්න බෑ. එක එක ඉරටු කඩතේ නිසා මේ මහා ලොකෝට ඔළුව දාන්න නැතුව හරි මම තව චිත්තක්ෂණයක් ඉඳලා ගන්න. තව චිත්තක්ෂණයක් ඉඳලා ගන්න. තව චිත්තක්ෂණයක් ගන්න යන්න පටන් ගත්තා. හැප්පෙන දෙයක්. ඒ නිසා ඒ අපේ කටුකුරුන්තු ස්වාමීන් චීන කාලේ කිව්වා ඒ වගේ අභියෝගතර අවස්ථාවට ආවොත් වේදනයි ඇඟ හැමතැනම නිකන් මේ දුරු දෙයි දැම්මා කියලා මං කියන මඩ පුවක් ගෙඩියක් වගේ තමයි තේරෙන්නේ. මුළු ඇඟේම ගන්න දෙයක්. ඒ වෙලාවේ කල්පනා කරන්න කියන දැන් ඉතින් මේක උද්ද ඍෂි කරනවා ඉන්න දෙන්නෙම. ඒක කල්පනා කරන්න කියන මේක මගේ අන්තිම හුස්ම නම් මම කොහොමද ක්‍රියා මේක මගේ මේ මැරෙන්න අන්තිම හුස්ම නම් මම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බැලුවොත් අර චිත්තේ සම්පූර්ණ වෙනස් පැත්තකින් අපිට පේන්න පටන් අර ගන්නවා තව චිත්තක්ෂණේ නම් තව චිත්තක්ෂණේ මැරෙනවා නම් මම කොහොමද මේකට ක්‍රියාත්මක කරන්නේ අන්න එතකොට මරණ සංඥාව ඇති කරන්නයි කියලා කියනවා ගන්න අමතරින් ගෙනත් දාලා උපකරණයක් විදිහට මේ මගේ අවසාන චිත්තක්ෂණ අවසාන හුස්ම නම් දැන් නැගිටලා ගිහිල්ලා විවේක ගන්න පුළුවන් ඉන්නේ. ටිකට ඉන්නවනන්නේ. දැන් මෙතන ඉවර නම් දැන් මොකද වෙන්නේ? දැන් කාටද කියන්නේ? ඒ වගේ උපක්‍රමශීලීව මරණානුස්සතිය කිතු කරගන්නේ කියලා කියනවා මේ අපේ හිත මේ බයට පැකිලෙන්න පසුබාහන්න කරුණු හොයද්දී එන gediyak දෙන්නේ කියලා කියන මේ පැත්තෙන් පුළුවන් නම් කාලා වරින් මේක මරණ චිත්තක්ෂණ මොකද කියන්නේ? එතකොට හිත විකල්ප හොයන. එතකොට එන විකල්ප සාධනීයයි බොහෝ විට අර වගේ පරාජිත නැහැ. එහෙම හරියටම නිශ්චය වශයෙන් කියන්න බෑ කරන්න පුළුවන් අනිත් වෙයිදිත් නමුත් වැඩේ පටන් අරගන්න පුළුවන් මනුස්ස ලෝකෙ විතරයි. වෙන කිසිම තැනක පටන් අරගන්න. මේක තමයි සැප දුක දෙක සමබර වෙලා තියෙන ඒ නිසා මේකට කියන්නේ මේ මේ කාම ලෝකේ වුණත් මේ මංගල ගතියක් තියෙන මනුස්සය. සැප දුක දෙකම තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා වැරදි කරන අයගේ වැරදිත් පේනවා ආධිනවත් පේනවා ඒක නිසා මොලේ ඇති කෙනාට මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ ඉන්න දෙයියන්ට පේන්නේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකයක් වගේ කියලා. ඒ තියෙන ප්‍රස්ථාන නිසා. පුරුදු කරගෙන ගියොත් මේ දිව්‍ය ලෝකෙට උනත් ගිහිලා දිනු කරන්න පුළුවන්. නමුත් පුරුදු වෙන්නේ මුල බහගන්නේ මනුස්ස ලෝකේ තමයි. ආරම්භය කරන්න පුළුවන් මනුස්ස ලෝකේ. රහතුන්වහන්සේලා නෑ ඒක කියන්න බෑ. මේ රහතුන් වහන්සේලා ඒ ඒ ජීවිතවල එතනින් එතනින් දියුණු වේගන යනකොට ඒ ලෝකවල ඉන්න බෑ කියන්න බෑ. නමුත් අපි අවස්ථාවල රාශියක් දුන්නොත් රහත් වුණාට පස්සේ වඩාම හොඳ දේ තෝරන්න නිසා කෙනෙක් නොතෝරන්න ඉඩ තියෙනවා. ඒක නමුත් ඒ ලෝකවල නෑ කියන්න බෑ. චිත්තක්ෂණ වශයෙන් පහළ වෙලා එයින් එහාට එහාට යන්න පුළුවන් මේ ඉහළට නගින අවස්ථාවල් තියෙන ඉඩ තියෙනවා මුල පටන් ගන්න ගියොත් ඒ අනුත් අනිත් ලෝකවල පාවා. උපක්‍රම දෙක තුනක් කියලා දෙන්න පුළුවන්. ඉස්සෙල්ලම කියන්න ඕනේ ඒ තරමට හොඳට ආශාත හොඳට දැනিলা නොදැන්න තැන දක්වාම යනකම් තමයි අත්දකලා තියෙනවා ඒක හොඳ අත්දැකීමක්. භාවනාවේ මේ හැකියාවක් තියෙනවා මේ ප්‍රභාවයක් විභාවයක් තියෙනවා. ඒ කියන්නේ කරවුවොත් ප්‍රතිඵල ගන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් අරමුණක් දීලා පටන් අරගත්තා. ඒ අරමුණ ගෙවුනට පස්සේ දැන් කොහෙද අරමුණ කරන්න කියන එක ප්‍රශ්නේ තියෙනවා. ඒක සඳහා කියන්න පුළුවන් අනිත් දවසෙත් භාවනා කරන්න ඕනේ අර ඉසලවතේ හරි ගියාම හරියන්න හේතු වෙච්ච කරුණු ටික සලසලා දීලා හොඳට ආනාපානට බොහොම ගෞරව කරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් සියුම් වේගන යනකොට සියුම් වේගන යනකොටම දැනගන්න ඕනේ දැන් මේ ඉස්සරහට යන්නේ නොදැනෙන තැනට. අන්නේ විදිහට නොදැනෙන සියුම් භාවය අපේක්ෂා කරගෙන ගියොත් ඊටත් වැඩිය සියුම්කමක් අද දකින්න පුළුවන්. ඊයේ සියුම් කරලා කිව්වට ඒක එදාට ඇත්තට සියුම් වුණාට අද ඊටත් වැඩිය සියුම් කරන්න ඊට පස්සේ පේනවා අද නම් හැබැයි ඊයරත් දේශි වුණා දැන් නම් ඇත්තම නැහැ කියලා වගේ තත්ත්වක නමුත් ආපු පාර පේනවා ආපු පාර පේනවා මෙතෙන්ට නිකන් සතිය හිටියේ කියලා ඒක නිසා ඉන්දෝ ඒ වෙලාවට භාවනා කරන්න කියනවා දැන් මේ ආනාපාන හැංගිමුත්ත සෙල්ලම් කරනවා එයා දැන් හැංගිලා ඉන්නේ තා පොඩ්ඩකින් මෙයා එනවනම් එනකොටම අල්ලා ගන්න හැංගීමේ නැති වුණා නෙවෙයි හැංගුණයි කියන ලීන භාවයටපත් වුණා කියන හදාසෙන් බලන්න අපි රෑ ආසදියා බලනකොට හඳ වලාකුලකට යටට නමුත් අපි දන්නවා වලාකුළු යන්නේ එකම වේගයක එකම දිශාවට එකම ආකාරයට. ඒක මේ සමනල් විකිරණා වගේ යන්නේ. එතකොට අපි දන්නවා මේ මේ වලාකුළු කැටිච්ච වලාකුළක් නම් ගියාට පස්සේ මෙතනින් දැන් හඳ පහළ වෙනවා. එතකොට ඇත්තටම හඳක් පොඩ්ඩක් එහෙම වෙලා තියෙන චිත්තක්ෂණ වශයෙන් හඳ වෙනස් නමුත් අපිට ඒක වෙනසක් නෑ. අපිට පේන්නේ නැති වෙච්ච එක මතුවන. ආයෙ කැටිච්ච වලාකුවක් ඇවිල්ලා ආයෙත් ඉන්නේ. විශාල වලාකුවක් ඇවිල්ලා අහස සම්පූර්ණයෙන් බැවිලා ගියත් අපි දැනගන්න ඕනේ මේ හඳ නැති වුණා නෙවෙයි හැංගුණා. මේ විදිහට බැලුවොත් ඊ ගාවට මතුවෙන ආස්වාසේදී අර මුලැමැදාක බලනකොට වගේ අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නකොට අනාගත වශයෙන් ආනාපාන ධ්‍යාන තමයි බලන්නේ. එනවා එනකොට බලන්න ලෑස්ති. එහෙම නොවුනොත් ওই සැකේ නිසා හිත දෙකට දෙවර දෙකට දෙතාවු. මම දැන් මොකද කරන්නේ? සැකේකට ඉඩ දෙන්න නරකයි. හැංගුණා මෙහා පහු එනවා. ආවොත් එනකොටම අල්ල ගන්න හැකියි මේ බලන්න කිව්වොත් අපේ තියෙන්නේ අවධානයක් එක. අවධානය කියන්නේ එල්ලයක් සහිත අවධානයක් තියෙන්නේ. හැබැයි දෙයකට නෙමෙයි තියෙන්නේ. නෑ නම් තා පොඩ්ඩකින් එයි කියලා. ඒක හරියට කියනවා නම් මේ මේ යම් තැනක අපේ සුපර් මාකට් එක බඩු නැති වෙනවා. ඒක නිසා අපි සේවකයෙක් නොවන කෙනෙකුට ඔත්තුකාරයෙක් වශයෙන් පාරිභෝගිකයෙක් විදිහට ඇවිල්ලා ඔත්තු බලන්න. එයා පිටරම මේක හැසිරෙන බඩු ගන්න නෙමෙයි ඇවිල්ලා. ඒ ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට නොදැනෙන්න වරින් වර ඇවිල්ලා සකකටයුතු කෙනෙක් එනවාද ඇවිල්ලා කවුරු හරි සුපර් මාකට් එකේ වැඩි කරනවා කියලා බලන්න. සේවකයෝ දන්නේ නැහැ. මේ මිනිස්සයා එතකොට මේ මිනිස්සයන් ඇහුවොත් මේ උඹ මොකටද සුපර් මාකට් එකට ගියේ කියලා මිනිහා උත්තර දෙයි. එයා බඩු ගන්න නෙමෙයි යන්නේ. සමහරට බඩු ගන්නවට බඩු ගන්න නෙමෙයි. අන්‍යෝන්‍යතාව අපි ඔත්තුකාරයෙක් බලන ඉන්නා වගේ තාම වැරදිකාරය ඇවිල්ලා නැහැ. එන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒකට ඇස්බල්ම කියාගෙන ඉන්නකොට එයා පොලිස් නිලධාරියෙක් වගේ සිවිල් නඳු මැදගෙන යන්නේ රහසොත්තු නිලධාරියෙක් වගේ මේ පොලිස් කර්මකාරගේ යුනිෆෝම් එක අඳින්නේ සිවිල් නඳු අපිට අඳගෙන ගිහිල්ලා මේ පොලිස් කාර්යාලවලට වැඩිය හොඳට ඇස්බල්ම දාගෙන ඉන්නේ කොයි වෙලාව හරි සක්කටතු කෙනෙක් ආවොත් බලන අදහස ඒක තමයි සතිය උත්කෘෂ්ඨ අවස්ථාව තියෙන දෙයක් බලනකට වැඩිය ලොකු සතියක් ඕනේ වතු වෙන්න බලන ඉන්නකොට හෝ නැති වෙනකොට බලන ඉන්න ඊට වැඩිය සතියක්. ඒකෙන් තමයි අපි සතිය එන්නේ එන්නේ එන්නේ දියුණු තුම් කරන්නේ. පැහැදිලි. පැහැදිලිම ගිවම් කරගෙන යනවා. නමුත් ඒ අපි දන්නේ නැහැ ගිවම් කරන එක ලාභෙට ඇයිද මම ඉන්නේ කලාභෙට කියන එක අපේ හිතට ෆිනිෂ් කරන්න බෑ. නමුත් ඊයේ කෙරුවා දැනුත් මෙතෙන්ට නිකන් ආවා. ඒ අත්දැකීමෙන් දන්නවා මට දැන් කරන්න තියෙන්නේ මීටත් වැඩිය assume වෙනකම් බලන්න. අනේ වගේ පොඩි ප්‍රායෝගික මේ මේ එල්ලයක් පෙන්වලා දීලා තියෙනවා. තව තව assume කරන එක බලන්න. ඒ කියන්නේ ඇතිතන සිට නැතිතන්ට යෑමක්, දන්නාතන සිට නොදන්නාතන්ට යෑමක්, මම යා ඉඳලා තව මම නැතිතන්ට යෑමක් කරන තැනක ඉඳලා කෙරණ තැනට යෑමක් අන්නේ විදිහේ මේ ගංග දිගේ ඉහළට පීනිලක් තියෙනවා. අපි සාමාන්‍ය ලෝකේ යන ගමනක් නෙවෙයි. මේක පටිසෝත ගන්න. දෙයක් දිහා නෙවෙයි. බලන්නේ දෙයක් නැතුණාට netතර දීලා ඒකම දිහා බලාන ඉන්නවා. එතකොට මේ පිස්සේ පිස්සේ කියලා තමයි කියන්නේ. පොඩි කොටිකාත් සද්දාදී සාමුද්‍රෝ මේ පිස්සන් කොටුවේ පණක් අහන්න ගිහිල්ලා ඉච්ච කතාව මම කිව්වා. මේ ඒ ස්වාමීන් වහන්සේ හරි බයලු පිස්සන්නේ. මොකද ඒ කොට්කාත්‍ර කිට්ටුයි මම හිතන අංගවල. ඉතින් කොහොම හරි එහෙන් කිව්වලු කට්ටියට බනකට එන්න කියලා. මේ ආමතුව හරි බයයිලු. ඉතින් වෙලාවටලු යන්නේ බනට. ඉදා බය නිසා විනාඩි 15ක් කලින් ගියා. යනකොට සංවිධායක කවුරක් අන්නත්ලු පිස්සල හිටියේ වරින් වරින් වරින් වරින් කියලා කතා කරනවා. ආමතුරෝ හොඳටම බය වෙලා මොනවාක්වත් කරගන්න දෙයක් නැහැ. වටපිට වැල්ලවලු සංවිධායක කවුරු හරි ඉන්නවා කියලා කවුරක්වත් නැහැ. ඒ කොට පිටියේ කණ තියාගන්න ඉන්නවා. ඉතින් හාමුදුරුවෝ දැන් නැමිලා කන තියාගෙන ඉල දැන් කොන්දත් ඉඳලා නැගිටිනකොට නැගිටින්න එපා. ඉතින් පිස්සෙක් නිසා ඊට පස්සේ කියලා බොහොම කන තියාගෙන කළු උපාසක මාත්‍යෝ උකට අහුම්කම් දෙන්නේ කියලා. මොනවාක්වත් ඇහින්නේ නැහැ නේද? අහන්න කිව්වේ කියලා දෙතුන් සැරයක් කියලා කිව්වල තුන්වෙනි සැරයක් කියනකොට මොනවාක්වත් තමුසෙමේ පැය භාගයක් කියලා නැගෙන මම සුමාන ගානක් කනෝ මොනවාක්වත් ඇහුන්නේ නැහැ මට කිව්වා. හිතේ මොකක්වත් ඇන්නේ නැහැ. ඒ පිස්සු ඒක. දැන් අපිත් හරියට ආනාපාන දිහා බලන ඉන්න එක ආනාපාන නැතුව මේ තියෙනවාටත් වැඩිය. ගෞරවයෙන් බලන ඉන්නවා ආනාපාන නැති එක. එතකොට ඉන්නවත් එක්කම අල්ලන්න. ඒක නිසා භාවනා කරලා පිස්සු හැදෙනවා කියන එක එච්චරම බරපතලම චෝදනාවකුත් නෙමෙයි. ඒක ඇත්තකුත් තියෙනවා. ඒ නැති දේවල් මේ මිනිස්සු මෙච්චර ද උඩ දාන කොච්චර දාන දේවල් අපි පැත්තකට දාලා මේ නැටුම් කෙලින් බැරුම් ඔක්කොම අතහැර දාලා අර මොනවා කරන්න තුනේ ඉවර වේගෙන යන එකක් දිහා සියල්ල අතහැරලා දාලා ගෑනු දරුවෝත් අතහැරලා පැවිදිලා ඉත බාලක් දිවුරුකුත් අඳගෙන ඕක දිහා බලහන් ඉන්නවා කියවා ඔව් සුම්මයිද කියලා කියන්නේ. <laughs> නිකන් හිතපන්. ගණිතවත් සැක කරන්නත් එපා. හරියට ඉන්නේ කොහොමද? තව පොඩ්ඩකින් එයි ආවොත් බලනවා කියන අදහසින් ඉන්නවා කියවම ඒක තියෙනවා යෝගාවචරයට එල්ලයක් තියෙනවා. හැබැයි මේ එල්ලේ එන්නේ තුන් හතර සැරයක් ඒක වරද්දාගත්ත කෙනාට තමයි. පළවෙනි වතාවේදී ওই ප්‍රශ්නේ සාධාරණයි. විචාර පරිහින් දොස් කියවිතක්වත් නෙමෙයි. ඔය හොඳ පැත්තක් කියවෙන්නේ. නැවත නැවතත් කියන්න ඕනේ. දන්නා තැන සිට නොදන්නා තැනකට යන ගමනක් අපි මේ පුරුදු කරන්නේ. ඇහුන්නේ ඔව් නෑ එහෙම එකක් නෑ විපස්සනාවට මම හිතන්නේ ඇත්තටම කාන්තාරේ පාරක් නෑ වගේ විපස්සනාවට පාරක් නෑ මහමෝදෙත් පාරක් නෑ සමතේට තියෙනවා සමතත්ලිස් කර්මස්ථාන විපස්සනාවට කිසිම කර්මස්ථාන සීමාවකුත් නෑ ඕන තරකින් පාර හදා ගන්න පුළුවන්කම තමයි විපස්සනා කියන්නේ විශිෂ්ටත්වය ඒකේ නෑ මේ මේකමයි කියන එක නැතිකමයි විපස්සනා කියන විශිෂ්ටත්වය ඕනම දෙයක් කරුණක් කරගන්න පුළුවන් ඕනම දෙයකේ සත්‍ය අවබෝධ කරගන්න. කවුද මාන්තර කිව්වේ පින් අඩුයි කියලා? සාමාන්‍ය කියන්නේ බෑනේ සාක්ෂියට ගන්න කවුරු හරි නැත්තම් කොහොමද අපි මේ ඔප්පු කරන්නේ? මේ අහසේ තින්තන් දින්න අහසේ පින්සලක් කරන ඇඳට ඇඳෙන්නේ නැහැ නේ කැන්වස් එකක් තියෙන්නේ බෑ. කවුද කියන්නේ? කොතනද ලියවිලා තියෙන්නේ? තියෙනවනම් අපිට මේ පුද්ගලයා අල්ලගෙන එතන අල්ලගෙන අසවල අසවල තන අසවල දී කියනලා දී කියලා කී දැයි නැත්නම් අපිට ෆෝනේ මතයක් ගන්න දෙයනාංශ කෙනෙක් ඉන්න ඔබ අnder පුරවන ඔබ බෑග් ඉන්න දේ කියලා නැහැ කියලා ඔප කරන්නේ. ඉතින් මොකක්ද ඇති වෙන්නේ? ඉතින් මම කියන්නෙත් නැහැ. ඉන්නවයි කියන්නෙත් නැහැ. නැහැ කියන්නෙත් නැහැ. මට ඒ අභියෝගයක් එන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ කෙනාගෙන් ඔය අහත් ප්‍රශ්නේ අහන්න වටන. බුදුහාමතුර බැලුවේ මනුස්සකම විතරයි. බුදුජානසෝයේ මේ ලිංග ભેදයක් පැවිදි උපවිදි මොනවාක්වත් බෑ. මනුස්සකම තමයි උද්දුත්ලබෝ මනුස්සත්ව පටිලා. දැන් අපිට වෙලා තියෙන අපිට මනුස්සකම නැති වෙලා දෙමළ සිංහලකම ඉස්සරහට ආවිලා. බෞද්ධ බෞද්ධකම ඉස්සරහට ආවිලා. ඉතින් රණ්ඩු, ඉතින් ඊර්ෂ්‍යාව, ඉතින් ක්‍රෝධ මාන මනුස්සකම ඒකක් අල්ලනකොටම මනුස්සකම කෙලෙස. ඒ නිසා අපි බලන්න ඕනේ බිමේ ඉන්න. මනුස්සකම තියාගන්න. ඊට පස්සේ ඕන ගුණයක් වඩන්න. හැබැයි මේ ඥානකම හෝ පිටිමකම හෝ ඒවා අල්ලගත්ත ගමන් පැහැදිලිව මතකන්නේ මනුස්සකම නිඳාවක් වෙනවා. මුත්‍රා ඥානසේ කොච්චර ශ්‍රේෂ්ඨත්වයකට පත් වුණා තුන්නාංශකේ මම මිනිස්සෙක් කියලා. නැච කාටවත් කිව්වේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා අන් ආවේ නැහැ. ඒක මහා විශාල දක්ෂකමක් අපි මේ ඉන්න මූලික පදනම අපි දන්නේ නැතික. දන්නේ නැති වෙන්නේ හේතුව මේ යම් කිසි දෙයක් කරේ විශේෂ අවධානය යොමු කරන්න යනකොට අර මනුස්සකම අපෙන්නේ නැතිව. ඒක ඉතින් භයානක අකුසල කර්මයක්. භයානක පිටපොට යෑමක් බේතකුත් නැහැ. ඒ ලෙඩේට බේත් නැහැ. ඒ නිසා මේ මත මතිමතාන්තර වලට අපි විරුද්ධ වෙන්නේ නැහැ. අපි මතිමතාන්තර වල ගැහෙන්න යන්නේ නැහැ. අපි කරණ තියෙන්නේ දුර්ලභව manussත්ත්ව පරිලාභෝ ලැබුණා වූ manuss ජීවිතයෙන් වැඩ ගන්නවා මිසක් ඒකේ තාරාතිරම් බෙදෙන එක දේශපාලනඥයන්ගේ වැඩ. අපිටයි. ඔයිට මමත් ඒක ඇත්ත සාක්ෂි වෙන්න. මම දකින්නයි. කාන්තා පක්ෂය කොහෙද අවබෝධය පිළිගන්නට නෑ බෑ එහෙම නැති නිවන් දකින්න ප්‍රමාණය වැඩි වෙනවා කියලා ප්‍රශ්නයක් එන්න එපා. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. පෙළඹීමනේ. පෙළඹීම දිහා බලනකොට මේ එක් විවිධ පැති තියෙන පුළුවන්. නමුත් මම හිතන්නේ අපේ ඥාණයෙන් බෑ මේක අපිට විනිශ්චය කරන්න. හැබැයි මේක සාමාන්‍ය සත්‍යයක්. ඒකේ රේරුකාණේ චන්ද්‍රවිණ ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා මේ ශාසනයේ ජීවණයටත් පිළිමටත් හේතුව කාන්තාව. ඒ කියන්නේ දානයක් දෙන්න ගත්තොත් එimhe කිසිම පිළිම කෙනෙකුට වැඩිය ඉදිරිපත් වෙලා සංඝයාට අවශ්‍ය දේ බල්ලා ගොරක ටිකක් දාලා ඉස්ටික් දාලා හරි ගසලා දෙන්නකම තියෙනවා. හැබැයි හාමුදුරුව නැති වෙච්ච තැන බලනකොට කොහෙන් හරි ඉස්ලිංගයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ හොඳට නරකට දෙකට කටමේ කිව්වා වගේ ඒ දැනගෙන කටයුතු කරනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් අපිට අමාරුයි මේක මේ ස්ත්‍රීට බර ශාසනයට පුරුෂයන්ට බර ශාසනයට ශාසනික වශයෙන් වැඩි අනුග්‍රහය තියෙන ස්ත්‍රීපත්‍ය පිළිපදිත මනුස්සකම තමයි ගන්නේ. මනුස්සකම කියන ඒත් ඔය පිරිමින්ගෙත් ඉන්නවා ඥාන නැකතින් ඉපදිච්ච කට්ටිය. ඥානුන්ගෙත් ඉන්නවා පිරිමි නැකතින් ඉපදිච්ච කට්ටිය. ඉතින් ඒ නිසා මේ හතර ගොල්ලක් ඉන්නවා. ඥාන නැකතින් ඉපදිච්ච ඥාන පිරිමි නැකතින් ඉපදිච්ච ඥාන පිරිමි නැති පිරිමි සහ ගෑනු නැති පිරිමි. ඒ සමීක්ෂණය තාම කරලා නැහැ භාවනා සාධකෙට ඉන්නේ ගෑනු නැකතින් ඉපදිච්ච ගෑනුද පිරිමි නැතිකින් ඉපදිච්ච ගැතිද කියලා තාම හොයලා නැහැ මට පේන ටිකක් පිරිමි නැකතින් ඉපදිච්ච ගෑනු ටිකක් තමයි භාවනා කරන්නේ කියලා මම සාදු කියන්නේ ඒකට නැගනේ කඩාගෙන යන ගතිය කඩාගෙන යන ගතියක් තියෙන්න ඕනේ ආ පුරුෂ ලක්ෂණ ඒක අපිට ඉතින් සුද්ධාසනත් ගැන ප්‍රශ්නයක් නැහැ නේ මෙතන. නෑ මම කියන්නේ මේ වගේ දෙයකට යන්න සෑහෙන ගැම්මක් ඕනේ. කඩාගෙන යෑමක් යන්න ඕනේ. මොකද ගෑම කෙනෙකුට ගෙදරකින් ගැලවිලා එනවයි කියන එක මේ චරිචුරු ගන්න කෙනෙකුට කරන්න බෑ. ඒකට තියෙන්න ඕනේ නිකන් බුල්ඩෝසරයක් වගේ ගතියක්. ඉතින් ඒකයි මම මේ මේ පුරුෂණකතින් ඉපදුනායි කියලා කියන්නේ එහෙම නැතුව මේ වෙන එකක් නෙවෙයි. මේ මේ පිනක්ද මන්දනේ මං කියන්නේ සෙල්ලක්කාරකම. මේ කියන්නේ සෙල්ලක්කාරකම. මේ වග කියන්න කැමති. මට මොනවා වුණත් මම වග බලා ගන්න. කාටවත් වැඩක් නැහැ කියන ඒ ඒ ගතිය තියෙනවා. ආත්ම ශක්තිය කෙල්ලක්කාරකම හිතුවක්කාරකම එහෙම දඩබ්බර ගතිය. ඈ? ඒ කියන්නේ භික්ෂුවකට තියෙන ප්‍රධාන භ්‍රමචර්යයේ තියෙන බාධාව තමයි ස්ත්‍රී පිළිපද ආසාව. ඉතින් ඒකට ස්ත්‍රී පක්ෂයෙන් තමයි ඒක බේරන්න බැරි පුදුජානසේ දේශනා කර දෙනවා පුරුෂයාගේ හිත වශයෙන් පවත්වන ස්ත්‍රී රූපේ තරම් රූපයක් ස්ත්‍රී ගන්ධේ තරම් ගඳයක් ස්ත්‍රී රසේ තරම් රසයක් මම ලෝකේ දකින්න බෑ ඒ නිසා පුදුජානසේ සෑහෙන නීති වර්ගයක් පනවලා තිනවා කාන්තාවනික වැඩ කරනකොට මොකද නැත්තම් විශේෂම භ්‍රමචර්යයක් අපේ ජීවිතේ මේ කතා කරන්නේ දෙන්නෙක් එක සම්බන්ධ වෙන එක ඒකෙදී වැඩිම ආකර්ෂණීය තියෙන එක ඒක නිසා මේ පෙට්‍රල් බින්දර දෙක ඕනට වැඩිය ලං කෙරුවොත් ගිනි කූර පත්තු කරනවා කියන්නේ බක්කලල්ල. ඒක ධර්මතාවයක්. ඒක කියන මේ මම පරිසංග ලකටන. මොකද වැඩි හරියක් කාන්තාවුනේ ඉන්නේ. විවිධ නැති නම් මම වෙන මොනවා හරි කියන්න ඉඩ තිබුණා. මේ වගේ තැන්වලදී පරිසංග ලකටන. මේ අපි මේ මේ වෙලාව ගිහින්. මොකද මේ මේකත් කැමැති අපේ කාමාට ඉවර කරනවා දකින්නේ එහෙම නැති වුණොත් එහෙම වැඩ පිළිවෙලට ආයතන වශයෙන් ප්‍රශ්නයක් වෙන්න නිසා මම හිතනවා අපි මෙතනින් අපේ සතහේ දිමාව සතහන් කරමු කියලා සමාන වෙන්න කාර්යකර කරලා කඩක් කඩක් අපා කරන්ද කරා ධම් දිවි ආයතන වශයෙන් සඳහන් කරලා තියෙනවා අද පින් අනුමೋದනා ශීර්ෂයෙන් අදින මේ භාවනාවේ වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපීමේදී සහභාගී වූ පිරිස ගිලම්පස සපයාදීමේ දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩ පිළිවෙල සඳහා ප්‍රවාණ වීදම් වලට දායක දුන් ලබා දායකත්වය ලබා දුන් සීල දනාටම පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරනවා. ඒ වගේම අපි අදත් සාර්ථක භාවනා දවසකට අනුග්‍රහ දක්වපු පෙනීන පෙනී උදව් කරපු සියලු දෙනාටම අපි අනුමೋದනා සීයෙන් ආරාධනා කරමු මුත්තාවෙන් යුක්තව අපි මේ උදාර පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා. පිනමින් මේ බර්ලුගේ යම් ඥාති පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාම අපි මේ පින දකින්න මේ වෙලාවේ හිත යොමත්තා, නිත යොමත්තා දැකලා මේ පිනට සාදු කියලා පිංගලුවන් වීමෙන් තම තමන්ට සැපේලවා ගනිත්වා කියලා ආරාධනා කරනවා. අප අපටත් එකසේ මේ පින හේතු වාසනා වීමේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් සැපයි සුන්දරයි ප්‍රවරයි දේශනා කරන ලද ඒ සාන්ත සුන්දර ගමනට නිවනට සුඛ ප්‍රතිපදාවේ කිප්පා ප්‍රතිපදාවේ ළඟා වීමටම අපට මේ පින ඒකාන්තේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ඊයදාසින් අපි ඊතාවතාචාකි ගාථා සජ්ජහායනා කිරීමේ දවසේ වැඩ පිළිවෙලේ සටහන නිමාව සටහන් කරමු. ඊතාවතාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඊතාවතාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බී භූතානුමෝදන්තු සබ්බ ඉත්තාවතාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු